ධම්මචක්කප් පවත්තන සුත්ත. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගියේ භික්හු ආමංතේසී द्वे मे भिक्खवे अन्ता पब्बजितेन न सेवितब्बा योचायं कामेषु कामसु खल्लिकानुयोगो हीनो गम्मो पोतुजनिको अनर्यो අනත්ත සංහිතෝ යෝචායන් අත්ත කිලමතානුයෝගෝ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේත්තේ භික්හවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදා තතාගතේන අභි සම්බුද්ධා චක්කුකරණීඥානකරණී උපසමාය අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතිී කතමාච සා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධී අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානක්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තන්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සෙයතිදං කාමතන්හා භවතන්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධී ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛං අරිය සච්ඡං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජාවුදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්කං අරිය සච්චං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සච්ඡං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සච්ඡං පහිනන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චිකා තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදී යාවකීවංච මේ භික්හවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවං තිපරිවට්ටං දවාදසාකාරං යථභූතං ඥාන දස්සනං න සුවිසුද්ධං අහෝසි නේවතාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාංමනියා පජාය සදේව මනුත්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභි සම්බුද්ධෝ පච්චඥාසිං යතෝච කෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසී අතහාහං භික්හවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභි සම්බුද්ධෝ පච්චඥාසින් ඥානංච පන මේ දස්සනං උදපාදි අකුප්පාමේ චේතෝ විමුත්ති අයමන්තිමාජාති නත්තිදානි පුනභවෝති ඉදම වෝච භගවා අත්තමනා පංච වග්ගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මිංච පන වෙයා කරනස්මින් භ්ඥමානේ ආයස්මතෝ කොන්ඩ්ඥස්ස විරජන් වීතමලං ධම්ම චක්කුම් උදපාදී යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං තී පවත්තිතේච පන භගවතා ධම්ම චක්කේ බුම්මාදේවා සද්ද මනුස්සා වේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී බුම්මානං දේවානං සද්දං සුත්වා ඨාතුම් මහරාජිකා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාක්්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවාක්කේන චිවා ලෝකස්මින්ති චාතුම් මහාරාජිකානං දේවානං සද්ධං සුත්වා තාවතිංසාදේවා සද්ද මනුස්සා වේසුම් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවාකේනචිවා ලෝකස්මින්තිී තාවතින්සානං දේවානං සද්දං සුත්වා යාමාදේවා සද්ද මනුස්සා වේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවාලෝකස්මින්ති යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනුස්සා වේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාන රති දේවා සද්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති නිම්මාන රතිනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී පරනිම්මිත වසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති බ්‍රහ්ම පාරි සජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේ සද්ද මනුත්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මාදේවා සද්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති මහා බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්ද මනුස්සාවේසුම් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අපමාන භාදේවා සද්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති අපමාන භානං දේවානං සද්දං සුත්වා ආභස්සරාදේවා සද්ද මනුස්සා වේසුම් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභාදේවා සද්ද මනුසාවේසුන් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අපමාන සුභාදේවා සද්ද මනුස්සාවේසුම් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී අපමාන සුභානං දේවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුසාවේසුම් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති සුභකින්හකානං දේවානං සද්දං සුත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේසුම් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී වේහප්පලානං දේවානං සද්දං සුත්වා අවියා දේවා සද්ද මනුස්සාවේසුම් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේ බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්ද මනුසාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්ද මනුසාවේසුන් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්ති සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකනිට්ටකා දේවා සද්ද මනුසාවේසුන් ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනච්චිවා ලෝකස්මින්තිී ඉතිහතේන කනේන තේන මුත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුංගංචී අයං දස සහස්සී ලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී අපමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝචී අතිකම්ම දේවානං දේවානුභාවන්ති අතකෝ භගවා උදානං උදානේසි අඥ්ඥාසිවත බෝකොන්ඩඥෝ අඥ්ඥාසිවත බෝකොන්ඩඥෝති ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඥ්ඥස්ස අඥ්ඥා කොණ්ඩඥ්ඥෝත්වේව නාමං අහෝසීති ඒතේන සච්චවජ්‍යේන සොත්හිතේ හෝතු සම්බදා ඉතින සච්ච වජ්‍යේන සොත්හිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්‍යේන සොත්හිතේ හෝතු සම්බදා